ඉතින් ඒකෙදී ඉදිරිපත් කරන විලාසය නැත්නම් දේශනා විලාසය අනුව මේ සූත්‍රයේ දේශකයන්න් වහන්සේ අපේ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ ඉසල දෝචස්ස කරන ධර්ම දේශනා කරලා ඒක හරහා ඒ ධර්මතාවය හඳුන්ලා දීලා ඊට පස්සේ ඒකේ සෝචස්ස කරන ගතිය නැත්නම් සෝච ගතිය පෙන්වනවා. පෙන්නලා දෝචස්ස කරන පත්තුනොත් මෙන්න මේ මේ ආදීනව තියෙනවා සෝචස්කරණයටපත් උනොත් ඒ කරදර බාධා භාවනාවට ඇති නොවි මහානකමට ඇති නොවි අපේ Brahmachari ජීවිතය ඇති නොවි යන්න පුළුවන්. ඒ නිසා ඉදිරිපත් කරන විලාසය අනුවට ඉස්සලා පෙන්වන්නේ දෝචස්ස කරන ධර්මයි. ඉතින් අපි මේ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන මේ පවත්තන හතරවෙනි ධර්ම දේශනාවයි අද මේ සම්මත වර්ෂයෙන් පෙබරවාරි 10 වෙනිදා වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තාක්කල් අපි එහි පවතින ඒ පාපිච්ච ගතිය එහෙම නැත්නම් ඊ අපි අත්ත්ුක්කංශන පරවම්බන ගතිය කියන දෙක ඉදිරිපත් කර ගන්නට යෙදුණා. ඊයේ දවසේදී දවසේ මාතුකාව උනේ ඒ අත්ත්ුක්කංශන පරවම්බණය ඒක කියන්නේ තමන් හුවා දක්වීම anu හෙලා දැකීම. ඉතින් මේක සාමාන්‍යයෙන් කතාවේ තියෙන උසස් කර දක්වන පහත් කරන දක්වන කතියට කතාවට කියන අපි අතිශෝක්තිය කියලා.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 කෙසේ නමුත් යෝගාවචරයත් භික්ෂුවකගේ ගුණය තියෙනවා සංසාරේ බය දක්නා වූත් සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කියන අර්ථයෙන් යෝගාවචරයත් විශේෂයෙන් මේ වගේ පූර්ණ කාලිනෝ යෙදී බණ භාවනා කරන යෝගාවචරයත් ඒ භික්ෂුවගේ තියෙන ගුණ ਸਰවචනන්සේගේ වචන අර්ථ දැක්වීම අනුව තියෙනවා. ඒකෙනත් දැනගන්න ඕනේ මෙතෙන්ට එනකොට Taman පැහැදිලිවම පෙර භව සංසාරේ හොඳ පින් කරපු ආත්මයක් වෙන්න ඕනේ මෙතෙන්ට එන්නේ.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 ඉතින් සීල තුන් අතරිමුත් කීයෙන් කින දෙනාද භාවනා කරන්න කියලා බලන්න. ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි සිල්ලුන් අතර භාවනා කරන. ඉතින් භාවනා කරන කෙනාට අපි හිතමු මොන ශිල්ප ඥානයක් නිසා හෝ ක්‍රමශක් විද්‍යාවක් නිසා හෝ යාට මේ සතිය හඳුන්වා දීලා තියෙනවා. වර්තමාන මොහොතේ ගත කරන එකේ වටිනාකම තේරිලා තියෙනවා. එයා ශක්ති ප්‍රමාණේ Tamange ක්‍රමසහවිදි යොදලා පුළුවන් ප්‍රමාණේ මේ සතියෙන් ගත කරනකොට ඒ සතිය මුදුන්පත් වෙච්ච වෙලාවේ සති මාත්‍රාව පවත්වන වෙලාවේ අනිවාර්යයෙන්ම ඒ කෙනාට ඒ නිර්ාමිෂ ප්‍රීතියක් ඇති වෙනවා. අනේ අන්තං මට මේ බුදුහාමුදුරුව පෙන්නපු මේ අප්‍රමාදේ මේ සතියේ අන්තං දැන් තොලගා ගත්තා. ඒ විතරක් නෙවෙයි මම මේක දැන් ක්‍රියාවත් කරනවා. මම ඒක පරියන්කේ ඉන්නකොට දන්නවා. ඒක සක්මනේ ඉන්නකොට කරන හැටි දන්නවා. එදිනදා ජීවිතේ කරන හැටි දන්නවා කියනකොට ඒ නිර්ාමිෂ ප්‍රීතියක් පහළ වෙන එක වළක්වන්න බෑ. නමුත් ඒ නිර්ාමිෂ ප්‍රීතිය ඇතිවීම නිසා එම ප්‍රීතියක් ඇති කරගත්තේ නැති කෙනා පහත් කළ සලකන එක සාමාන්‍ය චින්තනයි.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 උනාංශ කියන මේක අග්ගඤ්ඤායි. මේ මම මේ කියන අතනක සියලු ධර්මයන් අතර අග්‍ර වෙනවා. රත්ත්‍ඥයි චිර රාත්‍රඥයි බොහෝ කාලයක් පැවිදිලා තියෙනවා. පෝරාණ බොහෝම පැරණි අග්ගඤ්ඤ රත්ත්‍ඥා පෝරාණ අසංකින්නා ඒ තා කල්ප කෙල කෝටි ගණක් සංකර වෙලා නැහැ. අනාගන පටලවාගෙන නැහැ. අසංකින්න පුබ්බා මට පේනවා ඉස්සර බුද්ධ ශාසනවලවත් මේ ධර්මය අනිකුත් ලාමක ධර්මත් එක්ක පටලවුන්නේ අසං නසංකීයති දැනටත් මේ ශාසනේ කවුරු හරි එක දැනගෙන කටයුතු කරොත් එයා කෙලසෙන්නෙත් නැහැ. යා ශාසනය කෙලසන්නෙත් නැහැ. එයාට යාතින් ශාසනයට කෙලසීමක් වෙන්නෙත් නැහැ. ඒ වගේ නසංකී ඉස්සන්ති මතු පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනය වගේ ශාසන වලට ගියත් ඒ ධර්මය ඕකමයි කෙලසෙන්නේ. කලවම් වෙන්නේ නැහැ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි මේක මේ ශාසනයට අයිති නැති අනිකුත් පිට ශාසනයක ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් පඬිතෙක් කියනවා කවදාකවත් පහත් කළ සලකන්නේ අන්නේම ධර්ම හතරක් මේ මානව පරිණාමයේදී මිනිස්සයා විශේෂ මනුෂයා කියන්නේ ශිෂ්ට මනුෂයා එතන ආර්යයන් වහන්සේ එකතු කර ගන්නවා ඒගොල්ල පණ එපා කියලා මේව රකින්න. එන්නේ විදිහට ආර්ය වංශ හතර හඳුන්වා දීලා සරුවචනanse එක එකක් විස්තර කරනවා. ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ හෝති iter iter චීවරේන. ලදයම් සිවුරකින් සතුට වෙන ගතිය තමයි ආර්ය වංශ කියන්නේ. එනතන් ගිහියත්න්ගේ කියනවනම් තමන්ට ලැබිච්ච යම් ඇඳුමකින් විලිවහ ගන්න එක මිස ඇඳුම් මෝස්තර දිගේ අනේක නෙවෙයි. නොලැබිච්ච ඇඳුමක් ගැන ඒකේ වචනෙම සඳහන් කරලා තියෙනවා. ඊතර ඊතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. තමන් ලදයම් ඇඳුමකින් ශූරකින් යැපෙන අතර ලදයම් ශූරකින් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. තමන් වෙනම විතරක් නෙවෙයි ඒක අන් අයටත් කියනවා. මේක ආර්ය වංශේ මේකයි අපි බුද්ධ ආදී උත්තරමන්වන්සලා කැපී පෙනෙන්න හේතුව ලදයම් සිවුරකින් නැත්නම් ලදයම් ඇඳුමකින් සතුට වෙනවා නච චීවර හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති මට හොඳ සිවුරක් ලැබෙන්නේ නැහැ කියලා මට මේ දේ ඕන කියලා නරක ක්‍රම වලට සිවුරු හොයන්න යන්නේ සංඝහට නොගැලපෙන ක්‍රම වලට අපපති රූපං සිවුරු හොයන්න යන්නේ නැහැ නච අලද්දාච චීවරං න පරිතස්සති ඒක නා ලැබුණ නැති සිවුරක් වෙනුවෙන් තැවෙන්නෙත් නැහැ.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 ඒක නිසා මේ ශිවරට මේ ලැබද මගේ හොඳම ruci ශිවරටවත් ගතිත භාවයක් ඇති කරගන්නේ. නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති ඒක පාවිච්චි කරන්නේ මොකටද? මේ කෙලස් කපන්නයි. ඒ වගේම තායජමන ඉතිර ඉතිර චීවර සන්තුට්ඨිය නේවත්තුක්කංසේතිනෝ පරම්ම්බේති. යම් කෙසේ විදිහට Tamanට මේ සිවුරු සම්බන්ධයෙන් සිව්පසෙන් සිවුරු සම්බන්ධයෙන් ලදියම් දෙකින් සතුටු වෙලා ලදියම් දෙකින් සතුටු වීම ගුණ ප්‍රකාශ කරන ගමන් නොලැබිච්ච චීවරයක් ලැබීමට නපුරුණා නොගැලපෙන ක්‍රම අනුගමනය කරන්නෙත් නැහැ. සිවුරක් හොඳ එකක් මනාප දෙයක් නොලැබුණයි කියලා තැවෙන්නෙත් නැහැ. ලැබුණොත් ඒ ගැන බැඳීමකින් තොරව ඒ ගැන ආඩම්බරයකින් තොරව පිළිවසා ගැනීමේ කෘත්‍ය සිහිපත් කරලා කෙලස් කැපීම සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මෙවැනි චීවර මහාර්ය වංශය මම රකින්නවායි කියලා කවදාකවත් ඒක නොරකින්න කෙනා පහත් කළා සලකන්නේ මේ චීවරාර්ය වංශය රකින්න මම උසස් කෙනෙක් කියලා සලකන්නේත් නැහැ. එතන තමයි අමාරුම තැන. මොකද ඒක ලේසි නෑ. අද ඇඳුම් මෝස්තර විලාසිතා ලෝකයක්. ඒක නිසා මේ Tamanට ඇඳුම් ඕන කරලා තියෙන විලි වහ ගන්නයි. එහෙම නැතුව මේ දැන් තියෙන ඇඳුම් තියෙන විලි ලැජ්ජ නැති කරන්නනේ. ලැජ්ජා ස්ථාන එලි කරන්නනේ. අද ඇඳුම් තියෙන්නේ. එව්වනේ පෙන්වන්න හදන්නේ. ඒ වෙනුවට බලන්න නිකමට හිතලා දෙවුර වහලා පුරවගත්තට පස්සේ මේ හරි හතර සිවුර ලෝකේ තියෙන හොඳම ඇඳුම් මෝස්තරේනේ. කාට හරි පේනවද දෙවුර වහලා වැඳගත්තට පස්සේ සිවුරක් ඊට වැඩි ලස්සන මෝස්තරයක් තියෙයි කියලා. නමුත් මේ දෙවුර වල අඳින්නේ අත් දෙක දිග අරපතරම් බම්බයක් දිග හතරස් සිවුරක්. ඒක ඒ ඇඳට පස්සේ ආය මොනම ඇඳුමකටවත් කිට්ටු කරන්න බෑ. ඒක බුද්ධ ජීවරය කියලා කියන්නේ. ඉතින් ඒව තියෙද්දී මොනවද මේ මොස්තර කියලා කරන්නේ? කොච්චරක් එකෙන් කෙලෙස් උපදවනවද? අන්නේ තරම් කෙලෙස් උපදින ලෝකයේ Taman කෙලෙස් නොඋපදවන්නා වූ ශූරෙන් සතුට වෙන්නා වූ ගතිය තිබුණට තවත් කෙලෙස් උපදවන කෙනෙක් දැක්කට පහත් කළ සලකන්නේ නැහැ.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 මේකම ਸਰුවචන්සේ සඳහන් කරලා තියෙනවා. ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේ. iterator පිණ්ඩපාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී නච්ච පිණ්ඩපාත හේතු අනේසනං අපපතිරූපං ආපජ්ජති. පිණ්ඩපාත යනකොට ලදයම් පිණ්ඩපාතකින් සතුටු වෙනවා. ඒකලිවල තමන්ගේ ගෝල බාලෙන්ඩත් කියනවා රසමසෝළු හොයාන ගෙයින් ගෙට පැනපැන යන්න එපා.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 ඊට පස්සේ ඒ වගේ වා ගන්න බැරුව පුදුමාකාර දුකකටපත් වෙනවා. ඉතින් ඒක නිසා හදාගත්ත ගේ සුවසේ බුදියන්න හම්බ වෙන්නේ නැහැ. මොකද Tamanට ප්‍රමාණ කරන එකක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ඉස්සර තිබිලා තියෙන එක නෙවෙයි. ඉස්සර තුල තියෙන රජුරුවන්ගේ ගෙයි පන්සලයි තමයි හොඳට හදලා තියෙන්නේ. අනිත ඔක්කොම තම තමන්ගේ මට්ටමට හදාගත්තා, කටුමැට්ට ගහගත්තා, මැරලා මැරනකොට පස්සේ ඉවරයි. අද ඉතුරුලා තියෙනවා ඉතුරුලා තියෙන රජමාලිගාවයි පන්සලයි විතරයි. දැන් ඊට වඩා වෙනස් තත්වයකට ගියාට පස්සේ පුදුම දුකක්. ඒ වගේම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඇති වෙන විදිහ තරඟකාරී ක්‍රම වලට යනවා.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 ඒගොල්ලෝගේ වැඩි මේකතු කොට. ඒක නිසා ඒගොල්ලන්ට වීරිය වැඩෙන්නේ වැඩෙන වීරිය කාමෙටයි යන්නේ. ඒක නිසා යම් කිසි කෙනේ සීනාසනයට පින්ඩපාතෙට සිවුරට ආර්ය වංශ ප්‍රතිපදාව කටයුතු කරනවා නම් ඒ මනුස්සයාට ඕන තරම් වෙලාව හම්බ වෙනවා භාවනා කරගන්න. ඒ තරම් ඕන තරම් වෙලාව හම්බ වෙනා මේ අනවශ්‍ය දේවල් පැත්තකට දාලා තමන්ගේ මධ්‍යම ප්‍රතිපදාව යන්න අන්නේ විදිහට ලද මේ බුද්ධ ශාසනයේ බෞද්ධ බුද්ධෝත්පාද කාලයේ ලද වේ මනුස්සාත්ම භාවයේ ලද මේ ක්ෂණ සම්පත්තියේ ලද මේ සද්ධර්ම ශ්‍රවණේ ලද මේ පැවිද්දේ ලද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඔක්කොම තියෙද්දී අපි මොනවටද කාලය ගත කරන්නේ? මේ අමාරුවෙන් ලබාගත්ත මේ දුර්ලභ වස්තු තියෙද්දී අපි මේ ලාමක දේවල් වලට පුදුම විදියට කුලල් කා ගන්න. පුදුම විදියට චිත්ත පීඩ ඇති කර ගන්නවා. පුදුම විදියට තෝතෝ වරපල කියාගෙන රණ්ඩු කරනවා. ඒ මොකද හේතුව අපි මේ සිව්පසේ විශේෂ පිහිටන හැටි දන්නේ.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 කරන්නෙක් මම හොඳට දන් දෙන කෙනෙක් මම අතහරින කෙනෙක් මම අබිනිෂ්ක්‍මණය කරන කෙනෙක් කියලා ඒක නොකරන කෙනාව පහත් කළ සැලකුවොත් ආයසරයක් අත්ුක්කංශන පරවම්බන කියන මේ දෝචස්ස කරන ධර්මයට වැටෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන එකත් අමාරුයි. ඒක ලේසි වැඩක් නෙවෙයි ඒක ගැඹීර ධර්මයක්.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 උඹලට අධි කුසලයේ පිළිබඳ අවස්ථා ලැබෙනවා. ඒ ලැබිච්ච වෙලාවේදී ඒක පාවිච්චි කරේ නැත්නම් ඒකට උඹ වන්දි කියවපන්. ඒ විදිහට යම් කිසි කෙනෙක් ආර්ය වංශය දන්නවනම් එයා උත්තරාය චේපි දිශාය විහෙරති ස්වේව අරතින් සහති නතං අරති සහති. මේ මිනිසයා උතුරු කුර දිවයිනේ හිටියා. ඒ මිනිසයා මැඩලන්ඩ කම්මැලිකමට ඉඩ නැති වෙනවා අරතියට ඉඩක් නැති වෙනවා. දක්ෂිනාය චේපි දිහාය විහෙරති. දකුණු දිවයිනේ හිටියත් නැගෙනහිර හිටියත් බටහිර හිටියත් ඒ මිනිස්යාගේ යන ගමන ආධ්‍යාත්මික ගමන මොන්නම දෙයකින්වත් වළක්වන්න බෑ. ඉන්ද්‍ර කීලයක් හුලඟෙන් පෙරලන්න බෑ වගේ. ඉතින් ඒව හදාගන්න නැතුව අපි මේ හයියට තද කරගෙන තටමඟන භාවනා කරලා හරියන්නේ ඒ තමන්ගේ සිව්පසෙට තියෙන සම්බන්ධේ යෝගෙන් භාවනාවට තියෙන නැඹුරු භාවය කියන ඒවා සමාජ ධර්මෙම නැත්තම් ලෝකයේත් එක්ක කරන්න තියෙන වැඩ, බාහිරෙත් එක්ක කරන්න තියෙන වැඩ, ඒවට නොසලකා භවනා පරමණක් කරලා හරියන්නේ නැහැ.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 <coughs> අපි ජීවත් වෙන්න ඕන ස්වභාවයත් එක්ක ස්වභාව වෙනස් කරපු ගමන් අපිට ස්වභාවයෙන් නපුරු දරුණු පීඩන ලැබෙනවා. ආන්නේ වැඩ පිළිවෙලට මේ බාලදක්ෂ ව්‍යාපාරය අපිට පෙන්වලා දෙන්න පුළුවන් බටහිර ආසියාකර දෙකම පිළිගත් එකක්. සරුවචනාසීටදී බාලනේ බුදුහන්සේනන්සේ වැඩිමහල් දක්ෂකමක් පෙන්වන්නේ. ශාක්‍ය සිංහ පැටව හදන්න හදන්නේ.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 ඉතින් භාජන එළිය තිබ්බ නැත්නම් පිරෙන්නේ නැහැ. වැස්ස නම් වයින්නෝ. හැම තැනම ධර්ම වරුසා වහිනවා. ඉතින් අපි භාජන එළිය තියන්නේ නැතෝ කියනවා බලන්නකො තිබහයි වතුර නැහැ කියලා. එහෙම නැත්නම් එළිය තියෙන භාජනයක් කට පුංචි බඩ ලොකු. ඉතින් පිරෙන්නේ නැහැ. පිරෙන්නේ නැහැ. එහෙම නැත්නම් භාජනයක් එළියෙන් තියෙනවා පල්ල හිල් වෙච්ච එක. වහින වෙලාවට පිරලා තියෙනවා ටිකක් කලකට ගිහිල්ලා. ඉතින් එළියේ තියෙන භාජනයේ හැටියට තමයි වතුර පිරෙන්නේ. ලෝකේ ධර්ම වර්ෂාව නිතරම වහින. ආන්නේ විවෘත වීමටත් අපිට කියනවා සූචකම කියලා. ඉතින් මේ විදිහට මේ අත්ත්ුක්ඛංශන පරවම්බන දෙකෙන් තොරව ಗುಣ වර්ධනය කිරීම මගේ පුද්ගලික පරිශ්‍රණයේ හැටියට මට පේන්නේ තව කෙනෙක් එක්ක නම් කරන්න බෑ.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 ඔව් මෙව්ව නැහැ. මෙව්ව ඒ ආමිෂයේ තියෙන එකක් නෙමෙයි. දුක්ඛමං දුක්කරං කරෝති. අම්මර තාත්තට තහුම් කන්නේත් දරුවන්ට බුදුරජාණන්සේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ හරහා බොහොඳ වේයන් හොඳ බව පේන්න තියපියා. ඒක මේකේ සිංහල වචනේ හොඳ වේයන් හොඳ බව පේන්න තියෙන්න ඕනේ. වගේම හොඳ ගුණ තියාගෙන සුවච වේයන්. කාටවත් අඟ උස්සන්න යන්න එපා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ බ්‍රාහ්මණ කුලෙන් පැවිදි වෙච්ච අවුරුදු 16 දීම වගේ ත්‍රිපිටක මේ ත්‍රිවේද පාරගු වෙච්ච බුදුරජාණන්සේගේ අග්‍ර ශ්‍රාවක නිලේල බබු මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මන් ස්වාමීන් වහන්සේ පින්ඩපාත පාත්‍රය යන වීදියට බහිනකොට මං යන්නේ වසල දරුවෙක් වාගේ හිඟාගෙන කරන වසල දරුවෙක් වාගේ ස්වාමීන් වහන්සේ මං යන්නේ මට ලැබිච්ච දෙයට මම මිනිසුන්ට සාදු කියලා එනවා මිසක්කා මං එළියට යන්නේ ස්වාමීන් වහන්සේ අංකඩිච්ච ගොනෙක් වගේ අංකඩිච්ච ගොන හරිය බයයි ඔළුවේ මොන හරි වදී කියලා අන් තියෙන එක තමයි අනින්ද මං යන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ ලබු කබලක් හරි මිනි ඔලුවක් හරි අරගෙන යන්නේ හිඟන දරුවෙක් වගේ මං එළියට යන්නේ කියලා මෙච්චර ගුණ කන්දක් තියෙන කට්ටිය කියාපා මේ ගුණ නැති කට්ටිය අත්ුක්කන්සන පරමම්බන කරනවා ඒකල කියනවා භාවනා කරුවම හරියන්නේ නැහැ කියලා. ඇත්තනේ කතාව. ඒ ටික හරියන්න ඕන. ඉතින් මේ ඊයේ අපි ගත්ත මේ අත්ුක්කංශන පරවම්බනේ පිළිබඳව විස්තර කතාවක් මම ඉදිරිපත් කළේ. ඒක නිසා මතක තියාගන්න අපිට සිංහලයන් වශයෙන් උපදිච්චාම මධ්‍යම පන්තික දෙවිය දෙමව්පියන ජාතක වුණාට පස්සේ අපිට මේක තේරෙනවා. අපි ධන කුවේර බවුලකට ජාතක වුණා නම් අපිට කවදාකවත් මේක තේරෙන්නෙත් නැහැ මේක පිළිගන්න හිත දෙන්නෙත් නැහැ. ඒ වගේම අපි ඊටාම අන්ත දුකී බවුලකට ජාතක වුණා නම් ඒත් වෙන්නේ නැහැ. නිසා මේ ධර්මය අහපු සුද්දෙක් ලියලා තියෙනවා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළ තියෙන මධ්‍යම පන්තික මධ්‍යම ආර්ථිකයක් තියෙන ජනතාවකට කියලා. ඊටාම දනකුවේරෙකුට මේක කියලා කියන්න බෑ. කියපු ගමන් එයාට අනුගේ ආදායම් බදු ගන්න බෑ, අනුගේ කුට්ටි කඩා ගන්න බෑ. ඊටාම දුස් දුර්වල දෙනෙකුට කිව්වොත් කියාවි අනේ ඉපදිලා තියෙන දුර්වල ආය මොනවද මේකේ මේ අඩු කරන්න තියෙන්නේ? අපිට යමක් ලැබෙනවා නම් හොඳයි කියලා.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 අපිට ඒක කරන්න බැරි අපිට මේ සුවච භාවේ නැති දුර්වච භාවේ නිසා. ඉතින් අපි හිතන අපිත් හරි නියතමානී කට්ටිය කියලා. නමුත් අපිට නොදැනුවත්වම අපිට ಗುಣ වැඩෙනකොට මේ සීල සමාධි ප්‍රඥා ගුණ අපිට මාන්නකාරකම් තණ්හා දිට්ඨි වැඩෙනවා. ඒව වැඩෙන වංචනික ස්වරූපේ.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 එමස සමාජයේ ඉඳලා මේ සමාජෙත් එක්ක මේ තියෙන සම්බන්ධතාවයේ සහ සම්බන්ධතාවයේ නැතුව මොන නිවනක්ද? සරුවචන්සේ කියන නිසා සත්‍යපට්ඨානේ හැමතැනම යම් ප්‍රමාණයකට ඥානයක් යම් ප්‍රමාණයකට ධානයක් ලැබුවට පස්සේ ඉති අජ්ජත්තං වාච් කාමේ කායේ කායානුපස්සී විරති බහිද්ධාවා කායේ කායානුපස්සී විරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විරති කියලා ඒක අන් අයත් එක්ක ඝට ඝටා සාපේක්ෂව අන්‍යමන්‍ය වශයෙන් සංසන්දනය කර කර තමයි ඉදිරියට යන්නේ. ඒක නිසා මේ අත්ත්ුක්කංශන පරවම්බන ප්‍රශ්නේ මුගක් කියලා පර්යංකේ ඉන්නකොට වඩා සක්මනටත් වඩා ඉදින්දා වැඩ කරනකොට අපි පිරිසක් වශයෙන් එකම බත්තලිය කාලා එකම පැදුරේ බුදිය ගන්නකොට අපි එකිනෙකා අතර මේ ගැටුම් අපිනෙකා අතර මේ අන්‍යෝන්‍ය අවබෝධතාවේ අඩුපාඩුකම් මෙයා මගේ මෙයා මගේ යාළුවා මෙයා මගේ හතුරා කියලා එනකොටයි මේ නයා පෙනේ පුම්බන්නේ මේ කොකා ඉගිලෙන කොටයි පේන්නේ කන කොකෙද්ද සුදු කොකෙද්ද කියලා. ඉතින් හුඟ දෙනෙක් කැමති නෑ මේ එදිනදා ජීවිතයේ සත්‍ය සත්‍ය පිහිටවීම එව්ව මහා ලොකු ගැඹුරු ධර්ම විදිහට පිළිගන්න. ඒගොල්ලන් ඕනලා තියෙන මේ විපස්සනා ඥාන වඩන්න, ධ්‍යාන වඩන්න ඒව අවශ්‍යයි. ඒව අවශ්‍යයි. නමුත් ඒක බාහිර යොදා බලන්න දන්නේ නැත්නම් ඒ කිනාට මේ කුෂ්ඨ රෝගියෙකුට ආයිත්තන් දාලා සැලසුවා වගේ කිසි තෙදක් නැහැ.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 අරයා යොමු කරුවා මෙයා යොමු කරේ නිසා ආපු ගමම මං අහන දෙයක් තමයි මෙහෙට එන්න මොකද්ද තිබුණු ගාය? ඇයි තමසේ තියෙන උණ මොකද්ද මේ භාවනා කරන්නේ? ආපු ගානේ කරරකොලත් ඇරියා. හිතන්නේ මෙතෙන් එනකොට පාවඩ දාලා සුදු කොටි දාලා බාර ගනී කියලා නෑ. මෙතෙන් දෙන්න තමන්ට තේරෙන්න ඕන. තේරුනොත් එයාට කියලා දෙන්න පුළුවන්. එයා තව කෙනෙකුට කියලා දෙනවා නම් ඒකේ යාගේ කොන්ත්‍රාත් එක මයිත් එක්ක නම් කිසිම ගනුදෙනුවක් මම කරන්න කැමති නැහැ. ඒ නිසා මම ඔයත් අන්නත් කියන්නේ කවුරු හරි භවනාට යොමු කරවන්න හදනවා නම් අනුකම්පාවෙන් කරන්න පුළුවන්. හැබැයි එතන ප්‍රඥාව බොහෝම අඩුයි. ඒ කෙනාට උවමනාව එනකන් මේ අත්ත්ුක්කංශන පරවම්බන කතාව කියලා දෙන්න බෑ. කොහොම කියලා දෙන්නේ? භාවනා කරන්නේ ආනාපානේ සක්මන කියලා නම් කී හැකියි. නමුත් ඒ කරන්න කරන්න මේ මනසේ අඳිනවනම් මාන්නක්කාර වෙනවනම් හිතයට වැඩිය අමාරුවටපත් වෙනවා.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 නිර්ලෝභී දාතා ගුණ ගුණ මුත මුදා ප්‍රඥායේ තානි දසලක්ෂණ ක්‍රෝධය තියෙනවා නම් ඒක ඥානවන්තයෙකුගේ ප්‍රඥාවට බොහොම වසක් විස නිසා ප්‍රඥාවත් එක්කම එයා මෛත්‍රිය සාගත ක්‍රෝධ නොකරන ගතියක් තියෙනවා. ඉතින් මේ මෛත්‍රී කරන්ට අද උග දෙනෙක් කියනවා සාංශ මේ භාවනා කරන්න ඉස්සලා පවා මේ පූර්ව කෘත්‍යයක් වශයෙන් මෛත්‍රී කරන්ට පෙළඹෙන. ඒකදී ඒගොල්ලෝ ගොඩක් කලාට අහං අවේරෝ හෝමි නැත්නම් මම නිදුක් වේමා නිරෝගී වාසෝපත්‍ය මගේ හිතවතුන් මදහතුන් මේ ආදි වශයෙන් කරනවා. නමුත් මේකේ හරය දෙන්නේ වෛර නොකිරීම පමණයි. වෛර නොකර ඉන්නවනම් ওই මෛත්‍රිය කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අර හොඳට මෛත්‍රී පැය භාගයක් කරලා ඊටු පැය 23ෙම වෛර කරනවා. ඒකනේ අද ලංකාවේ තියෙන්නේ. අයි අපි පැය භාගයක් මෛත්‍රී කරනවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ නද්දකින් නොපතන් නොදකින් එක මරාණ කණ්ඩ නැත්තම් කියාගෙන ඉතින් ජීවත් වෙලා කියනවා මට මේ අපාය යන්න ඕනේ නැහැ. මොකද මම දවසට පැය භාගයක් මෛත්‍රී කරනවා. නමුත් ඒ වෙනුවට හිතන්න නිකන් මේ පරියන්කේක ඉඳලා මේ මම පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා.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 සහැල්ලුව ඉන්නවා. ලිහිච්ඡ ස්වරූපෙන් ඉන්නවයි කියලා කිව්වනම් ඒක සුද්ධ වශයෙන්ම කේතයි ක්‍රෝධ නැති චිත්තක්ෂණයක් කියලා. ගමන් නයි විබින්න වගේ පියම් පිබින්න පටන් ගත්තොත් මේ ආනපානෙ හොයන්න හදනවයි කියලා නැත්තම් පුම්බන් ඩහුලන්න පටන් අරගත්තොත් ඉතින් දිග්ගටම ක්‍රෝධේ ඉතින් ඊට පස්සේ ඉෂේකක් වෙනවා බෙල්ලේ අමාරු වෙනවා කොන්දේ අමාරු වෙනවා ඊට පස්සේ කියනවා මේ භාවනා කරලා මේ ඉසක කියනවා බෙල්ල අමාරුයි කොන්දේ අමාරුයි මොලේ අමාරුයි කියලා. මොනවත් නෙවෙයි මේ අනවශ්‍ය විදිහට මේ කයට මෛත්‍රී කරන්න වර්තමාන මොහොතට මනාප වෙන්නේ නැතුව ලැබිච්ච ප්‍රතිඵලයක් පිළිබඳ අඹාගෙන යනවා. ඒකට නොදැනුවත්වම ක්‍රෝධය ඇති වෙලා අපි මිරිකල අරපු උක්දණ්ඩක් වගේ මහා වීලි තත්වයකටපත් වෙනවා. නිසා මේ භාවනා ගමන සුන්දර ගමනක් කරන්න. මේ භාවනා ගමන hina වෙවි යන ගමනක් කරන්ඩ සරුවච්චන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා සරුවච්චන් වහන්සේගේ ගුණයක් සුගත ගුණය කියලා. උදන්සේ ගමන ගියේ hina වෙවි. එච්චර දුෂ්කර ක්‍රියා කරගෙන ගියත් ඒක හොඳට පේනවා බුදුජානනාංශයට දුෂ්කර ක්‍රියා කරන්නට හදනකොට හදලා තියෙන පිළිමයක් තියෙනවා.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 දැන් අපිට වරුවක ගමනක් යන්න පුළුවන්ද මේ බ්ලඩ් චෙක් කරන්න නැතුව? ප්‍රෙෂර් චෙක් කරන්න නැතුව? මේ විදිහට තමන්ගේ ඇඟට ඇඟත් එක්ක මේ තරම් උදාාර පරිශ්‍රණයක් කරන්න කොච්චරක් මේ ඇඟත් එක්ක එක විදිහක ප්‍රේමයක් තියෙන්න ඕන. උදන්සේ දුෂ්කර ක්‍රියා කරපු දේවල් අනුමත කරේ නැහැ. ඒක නෙවෙයි කියන්න හදන්න. නමුත් කාට හරි කිව්වොත් මේ මුළු භාවනාවම නිවන් දකින්නකම් උඹට තියෙන මේ ඉන්න ඉරියව්වත් එක්ක ඉන්න පුළුවන් ඕක තමයි නිවන කියලා කිසි කෙනෙක් බාර ගන්න කැමති නෑ. ඒගොල්ලෝ හිතනවා නිවන කියන්නේ මොකද්ද එකක්. මේ ඉඳගෙන ඉන්න එක බලන එක මොකද්ද?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 වෙන කිසිම සතෙකුට බෑ. අපි පරිණාමයේ අන්න ඒ වගේ තැනකට අවිල්ලා තියෙන්නේ. ඒක නිසා යම් කෙනෙක් මේ අක්‍රෝධ නැත්නම් අකෝධන කියන தત્ත්වයේ තේරුම් ගත්තොත් එයා අපි හේතු කියනවා. මට මේ කේන් කියන්නේ අසවලා නිසා, වැස්ස නිසා, ආවුව නිසා, ආණ්ඩුව නිසා, ආකාශය නිසායි කියලා. මම සීරම ආත්ම දෘෂ්ටි කිඳගෙන කරන කතා. Taman දන්නවා මට තියෙන සියලු දුක් ඇවිල්ලා තියෙන්නේ මේ ක්‍රෝධය හරහා. නැත්නම් ගැටුම හරහා. ඒ නිසා ඒක නොකිරීමට නැත්නම් ක්‍රෝධය කියලා කියන්නේ දෝවචස්ස කරන ධර්මයක්. අකීකරු වෙන ධර්මයක්. අක්‍රෝධ කියලා කියන්නේ සුවච ගතිය. එතකොට අපි සබහා ධර්මයත් එක්කත් යාවෙනවා. අර ඉස්සලා කිව්වා වගේ කෑමෙන් මේ ඇඳුමෙන් තේනාසනෙන්වත් යාවෙනවා. ඇසුරු කරන අයත් එක්කත් අපිට ඊර්ෂ්‍යා ක්‍රෝධ මන නැතුව ඉන්න පුළුවන්. ආන්නේ විදිහට මේ ක්‍රෝධය අපි දවන හැටි තේරුම් අරගන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි ඉන්න ලෝකේ මේට වඩා කොච්චර සුන්දර එකක්ද කියලා.